ශ්‍රී ලංකිකයාට ඇත්තටම තියෙන වත්කම පිටරටවල් වලට හාල් දෙන එක නෙමෙයි. නමුත් දැනට අප සතුව තිබෙනවා මොනවද? දැවැන්ත ඥාන සම්භාරයක් උරුම කරගත්ත විශිෂ්ටතම ධර්මයක්. දැනට අසංවිධානාත්මකව තිබෙනවා පාලි බෞද්ධ විශ්වවිද්‍යාල තිබෙනවා, බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාල තිබෙනවා, භික්ෂුන් වහන්සේලා වෙනුවෙන්ම විශාල වැඩපිළිවෙලක් දැනට තිබෙනවා. නමුත් එකක් අප මැදගත වෙලා නැහැ. ඒ නිසා මේ නව යහපාලන ප්‍රතිපත්ති යටතේ භික්ෂු මානව සම්පත අයාලේ යන එක ආපහු මැදගත කරන්න ඕනේ. ඒ වගේම එකිනෙකට එකක් සම්බන්ධතා නැති පිරිවීම් පද්ධතිය ආපහු මධ්‍යගත පොදු අරමුණට මධ්‍යගත කරන්න ඕනේ. ඉතින් ඒකට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සිය කැමැත ඉහළින්ම දක්වලා තිබෙනවා.